පිණිස ලෝකපාලක ශාසන ආරක්ෂක ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් ධර්මානු ධර්ම අවබෝධයේ ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් කල්යාණ මිත්‍ර සැමටත් සසුන සුරකින නිවන් මඟ වඩන මහ බෝසත්වරු අවශේෂ බෝසත්වරු ඇතුළු ශාසන දයා ඇති සත්පුරුෂ සියලු දෙනාටත් පාරමිතා සම්පාදනයේ පිණිස මේ උතුම් කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව සම්බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් nirupadritaව සුරක්ෂිත වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ පාරමිතා පිළිබඳ මේ ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනාවෙන් අපි පැහැදිලි කරන්නට යෙදුනා දාන පාරමිතාව පිළිබඳව මූලික වශයෙන් දැනගත යුතු කාරණා පිළිබඳව අද ඒ දාන පාරමිතාව පිළිබඳ දෙවන ධර්ම දේශනාව සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ මෙහිදී විශේෂයෙන් ආධ්‍යාත්මික පදනම මොකක්ද කියලා හඳුනාගෙන ආධ්‍යාත්මික න්‍යාය ආධ්‍යාත්මික ශක්තිය નિවරදිව වටහාගෙන ඒ ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන්නට දාන පාරමිතා උදව් වෙන ආකාරයත් ඒ වගේම දාන පාරමිතාව දිනු කරගන්නට ආධ්‍යාත්මික ශක්තිය උපකාර වෙන ආකාරයත් කියන මේ කරුණු අන්‍යෝන්‍ය වශයෙන් සහසම්බන්ධ වෙමින් දාන පාරමිතාව වැඩෙන ආකාරය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී අපි මූලික වශයෙන් හඳුනා ගන්නට අවශ්‍යයි ආධ්‍යාත්මික කියන වචනේ තේරුම. ත්‍රිපිටක ග්‍රන්ථයන්හි අජ්ජත් කියන pāli වචනයෙන් තමයි ආධ්‍යාත්ම කියන අදහස මතු කරලා තියෙන්නේ. ඒතර අජ්ජත් කියලා කියන්නේ තමන් පිළිබඳව කියන අර්ථයයි. අජ්ජත්තං වා කායේ බහිද්ධා වා කායේ තමන්ගේ කය පිළිබඳව බාහිර අන් අයගේ කය පිළිබඳව මේ විදිහට සතිපට්ඨාන සූත්‍ර ආදීෙහි මේ අජ්ජත්ත බහිද්ධ කියන වචන දෙක නිතර නිතර භාවිත කරලා තියෙනවා. එතකොට අජ්ජත්ත කියලා කියන්නේ තමන් පිළිබඳ වූ කියන අදහස. එතකොට තමන් පිළිබඳව කියලා කියන්නේ බුදුදහමෙහි පැහැදිලි කරනවා සත්වයේක්ය පුද්ගලයේක්ය ආත්මයක්ය කියලා ගත හැකි කිසිවක් මේ පංචස්කන්ධෙහි ඇත්තේ නැහැ. පවතින්නේ නාම රූප ධර්මවල අන්‍යෝන්‍ය හේතුඵල ක්‍රියාවලියක් පමණයි. එකිනෙකට ප්‍රත්‍ය වෙමින් නාම රූප ධර්මයන් මේ සංසාරයේහි නැවත නැවත ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම ක්‍රියාවලියක් තමයි මෙහි පවතින්නේ. එතකොට අපි සම්මත ලෝකයේ තුල මම කියලා ගත්තත් සම්මත ලෝකයේ ඔහු ඇය අම්මා තාත්තා ආදි වශයෙන් අවරාකාරයෙන් හැඳින්වුවා වුණත් එහි පවතින්නේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වයක් පමණයි. නමුත් අපි මෙතනදි තවත් යමක් තේරුම් ගන්නට ඕන ඒ පරමාර්ථ ධර්මවල පවතින ක්‍රියාකාරීත්වය පමණක් මෙහි පවතිනවාය අර මවය පියාය ඔබය මමය ආදී වශයෙන් ඇති කරගන්නේ සම්මුති පමණක්ය කියලා කිව්වහම ඒ සම්මුතිවල කිසිදු වැදගත්කමක් නැහැ කියන එක නෙමෙයි එයින් අදහස් කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සම්මුතිය. එතකොට එහි පවතින්නේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය. රහතන් වහන්සේ කියන්නේ සම්මුතිය. ඒ එතන පවතින්නේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වයක් පමණයි. නමුත් ඒ බුදුරජාණන් වහන්සේය රහතන් වහන්සේය කියන තැන නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය අර සාමාන්‍ය ප්‍රතඥයෙකුගේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වයට වඩා ඊටාම සුවිශේෂී තත්වයක් ගන්නවා. එනිසා තමයි සාමාන්‍ය පුද්ගලයෙක් ඝාතනය කළාට වඩා මහත් වූ අකුසලයක්. එහෙම නැත්නම් ආනන්තර පාප කර්මයක් සිද්ධ වෙනවා රහතන් වහන්සේ නමක් ඝාතනය කළා. ඒතර බුදු කෙනෙක් ඝාතනය කරන්න පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙකුගේ ශරීරයේ ලේ ටිකක් සෙලෙව්වා වුණත් ඒක ආනන්තර පාප කර්මයක් වෙන්නේ කුමක් නිසාද? ආ එතන තියෙන්නේ නාම රූප ධර්ම පමණයි සාමාන්‍ය පුද්ගලයෙක් සතුව තියෙන්නේ නාම රූප ධර්ම පමණයි. ඒ නිසා ඒ කොයිවත් එකයි මේ අනිත් දේවල් බුද්ධ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ මව කියන්නේ පියා කියන්නේ මේ ඔක්කොම සම්මුති පමණයි කියලා ඒ නිසා අපිට ඒවා හුදෙක් සම්මුති මාත්‍රයක් හැටියට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සම්මුති ලෝකයේහි පවතින ඇතම් සම්මුතිවල පවතිනවා යම්කිසි ගැඹුරු අරුතක්. එහෙම විශේෂාර්ථයක් නැතිව අප විසින් පනවාගත්තු සම්මුති තියෙනවා. ඒ තමයි පුටුව, මේසේ, ගහකොළ ආදී වශයෙන් හඳුන්වන පොදු සම්මුති. ඒවා අපි යමක් හැඳින්වීම සඳහා ඇති කරගෙන තියෙන නාම මාත්‍රය. හැබැයි ඒව අතර වුණත් අපේ සඳුන් ගස, කොහොඹ ගස ආදී වශයෙන් වෙන වෙන නම් වලින් හඳුන්වනකොට ඒවාෙහි යම්කිසි ඖෂධීය ගුණවල වෙනස්කමක් පවතී. අන්න ඒ වගේ තමයි අර ඔබ මම ඇය ඔහු ආදී වශයෙන් පොදු සම්මුති පවතිනවා වගේම ඒ අතර මව පියා බිරිඳ, සැමියා, දරුවා, රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ආදී වශයෙන් පවතින සම්මුති නිකම්ම සම්මුති පමණක් නෙමේ එහි ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම ක්‍රියාවලිය තුල සහ ඒ පුද්ගලයන් අතර පවතින අන්තර් සම්බන්ධතා නිසා ඒවාෙහි යම්කිසි විශේෂතාවයක් පවතිනවා. රහතන් වහන්සේ පිළිබඳව කටයුතු කරන ආකාරය වෙනත් ප්‍රතඥන පුද්ගලයෙක් පිළිබඳව කටයුතු කරනාට වඩා කුසල කුසල වශයෙන් වඩා බරපතල වෙන්නේ එහි පවතින නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය වඩා වෙනස්ව ක්‍රියාත්මක වෙන නිසා. එතකොට කම්ම නියාම වශයෙන්, චිත්ත නියාම වශයෙන්, බීජ නියාම වශයෙන්, ඍතු නියාම වශයෙන්, ධම්ම නියාම වශයෙන් ගත්තොත් ඒ ධර්මතා හැටියට එහි එකම ධර්මතා සමූහයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ධර්මතා සමාන වුණාට එහි පවතින ධර්ම වෙනස්. උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් ප්‍රතඥයාගේ චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙන්නේ චිත්ත න්‍යාමය නම් වූ හේතුඵල ධර්ම න්‍යායමත්. රහතන් වහන්සේගේ චිත්ත පරම්පරාව බුදුරජාණන් වහන්සේගේ චිත්ත පරම්පරාව පවතින්නේ චිත්ත න්‍යාමය නම් වූ හේතුඵල ධර්ම න්‍යායමත්. එතකොට ඒක ප්‍රතඥයටයි රහතන් වහන්සේටයි බුදුරජාණන් වහන්සේටයි කියලා චිත්ත නියාමයේහි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ චිත්ත නියාමයේ අනුව හේතුඵල ක්‍රියාවලිය අනුව ක්‍රියාත්මක වෙන ධර්ම ප්‍රතඥයාගේ සිතේ ලෝභ ද්වේෂ මෝහ මූලික කොටගෙන ක්‍රියාත්මක වෙනවා. රහතන් වහන්සේගේ සිතේ ලෝභ ද්වේෂ මෝහ සම්පූර්ණයෙන් බැහැර කරලා ඒ චිත්ත පරම්පරාව ක්‍රියාත්මක ඊළඟට සම්මා සම්බුදුරේකුගේ සිත ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය කරලා පමණක් නෙමේ සාංශාරික වශයෙන් පවතින හොඳ හෝ නරක ඇබ්බැහි වාසනා ගුණ සියල්ලක්ම ප්‍රහාණය කරමින් උන්වහන්සේ නිරන්තර සති සම්පජඤ්ඤයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා නිරන්තරයෙන් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙනවා එනිසා සාමාන්‍ය කෙනෙකුගේ සිත ක්‍රියාත්මක වෙන්නේ චිත්ත නියාමයේ මතයි බුදුරජාණන් වහන්සේගේ සිත ක්‍රියාත්මක වෙන්නේ චිත්ත නියාමයේ මතයි සාමාන්‍ය පුද්ගලයා තුල පවතින්නේත් නාම රූප ධර්ම බුදුරජාණන් වහන්සේ තුල පවතින්නේත් නාම රූප ධර්ම එනිසා මේ ඔක්කොම නිකන් අපි හදාගත්තු සම්මුති පමණයි කියලා අපිට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. මව්පියන් කියන තැනත් එහෙමයි. මව පියා කියන කියලා ගත්තාම එතන සාමාන්‍ය ප්‍රතඥන පුද්ගලයෙක්. එතකොට ප්‍රතඥයෙක් හැටියට ඒ චිත්තසංතානේ ලෝභ, ద్వේෂ, මෝහ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මව පියා කියන තැන සුවිශේෂ දියුණු කරන ලද ගුණයක් නැති වෙන්නටත් පුළුවන්. නමුත් ඒ මවගෙන් ඒ පියාගෙන් මේ දරුවා ලෝකයට ජනිත වුණා කියලා කියනකොට එතන ඒ නාම රූප ධර්මයන්ගේ සම්බන්ධතාවය විශේෂ වැදගත්කමක් ඇති වෙන තැන. ඒ නිසා මව්පියන් සහ දරුවන් කියන කාරණා සම්මුති වුණත් එතන ක්‍රියාත්මක වෙන නාම රූප සම්බන්ධතාවය ඊටාම වැදගත් ධර්ම න්‍යායක් හැටියට අපි වටහා ගන්නට ඕන. මෙන්න මේ විදිහට සෑම තැනකම පවතින්නේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය. ඒ ක්‍රියාකාරීත්වය චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ නියාම ධර්ම පහකට බෙදා දක්වලා තියෙනවා එකම හේතුඵල ක්‍රියාවලිය. එතකොට අපි පොදුවේ ගත්තොත් මේ සෑම තැනකම හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වයක් පමණයි පවතින්නේ අනිත් සියල්ල සම්මුති. නමුත් ඒ සම්මුති වශයෙන් ගත්තහම සෑම සම්මුතියක්ම අපට නොසලකා හරින්නට සමසේ සලකන්නට පුළුවන් කමක් නැහැ. ඒ සම්මුති අතර යම් විශේෂ සම්මුති තියෙනවා. කොමක් නිසාද අර නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ සුවිශේෂ தත්වයන් පදනම් කොටගෙන ගොඩනගාගත්තු සම්මුතිය. එතකොට ලෝකෝත්තර වූ නිර්වාණය පිළිබඳව කාරණය ඊට වඩා ගැඹුරු කාරණයක්. අපි මේ කතා කරන්නේ ලෞකික පැවැත්ම තුල තමන් සහ අනුන් අජ්ජත් බාහිර කියලා ගත්තහම මේ සෑම තැනකම හේතුඵල ධර්ම න්‍යාය මත නාම රූප ධර්ම සමූහයක් ක්‍රියාත්මක වෙනවා නමුත් ඒ එක් එක් තැන ක්‍රියාකාරීත්වයේ යම් විශේෂතා පවතින්නට පුළුවන් කියන කාරණය අපි වටහා ගන්නට ඕන. එතකොට ආධ්‍යාත්මික අවබෝධයයි කියලා කියන්නේ මේ තමන් පිළිබඳව. ඒ කියන්නේ තමන්නේ කියලා හඳුන්වා ගන්නා මම කියලා හඳුන්වා ගන්නා මේ නාම රූප ධර්ම සමූහය අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන රටාව. ඒවාෙහි තියෙන විශේෂතා ඒ තුල ක්‍රියාත්මක වෙන චිත්ත නියාමය, කම්ම නියාමය, බීජ නියාමය, ඍතු නියාමය, ධර්ම නියාමය හරියට තේරුම් ගැනීම සහ ඒ න්‍යාමයන්ට අනුගතව පවතින ඒ ඒ නාම රූප ධර්මයන්ගේ විශේෂතා નિවරදිව හඳුනා ගන්නට පුළුවන් නම් හේතුඵල වශයෙන් ඒ වගේම අනන්‍ය ලක්ෂණ වශයෙන් පොදු ලක්ෂණ වශයෙන් හඳුනා ගන්නට පුළුවන් නම් එතන තමයි අපට ආධ්‍යාත්මය පිළිබඳව ගැඹුරු වැටහීමක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වැටහීම ඇති කරගන්නට අපට සති සම්පජඤ්ඤේ මූලික වශයෙන් වැදගත් වෙනවා. සිහිය පිහිටවා ගන්නා තරමට තමයි අපිට මේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය નિවර්ධව පැහැදිලි වෙන්නට පටන් ගන්නේ. ඊට පස්සේ විමසිලිමත් ප්‍රඥාව හෙවත් සම්පජඤ්ඤය අවදි කරගන්නා ප්‍රමාණයට තමයි ඒ නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාවලිය අපිට පැහැදිලි වෙනවා. ඒ වගේ මේ නාම රූප ධර්මවල පවතින අනන්‍ය ලක්ෂණ අනන්‍ය ලක්ෂණ කියලා කියන්නේ සෑම නාම රූප ධර්මයක්ම අන්‍ය ධර්මයන්ගෙන් වෙන්කොට හඳුනාගත හැකි ගති ලක්ෂණ තියෙනවා. පඨවි ධාතුව වගේ නෙවෙයි ආපෝ ධාතුව. ඒ වගේ නෙවෙයි තේජෝ ධාතුව. ඒ වගේ නෙවෙයි වායෝ ධාතුව. ඒ වගේ නෙවෙයි රාගය. ඒ වගේ නෙවෙයි ద్వේෂය. ඊට වඩා වෙනස් සද්ධාව ඊට වඩා වෙනස් ප්‍රඥාව මේ විදිහට සෑම කුසල කුසල චිත්තචෛසික ධර්මයකටම සෑම නාම රූප ධර්මයකටම අනන්‍ය ලක්ෂණ පවතිනවා අන්‍ය ධර්මයන්ගෙන් වෙන්කොට හඳුනාගත හැකි ලක්ෂණ ඒවා වටහා ගත්තොත් තමයි අපිට ඒවා පටලවෙන්නේ නැතුව වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපිට ඇතම් චෛතසික ධර්ම කුසල්ද අකුසල්ද කියලා තෝරාගත නොහැකිව පටලැවෙනවා. රාගය සහ සද්ධාව ගත්තාම රාගයේහි සද්ධාවෙත් එක සමානව පෙනෙන ලක්ෂණ තියෙනවා බාහිරින් බැලුවහම. රාගය ඇති තැනත්තා ඒ රාගයට අරමුණු වෙන පුද්ගලයා දකින්නට කැමති වෙනවා. සද්ධාව මත උනහම ඒ සද්ධාව ජනිත වෙන්නේ යම් කෙනෙක් සම්බන්ධවද ඒ තැනත්තා දකින්නට කැමති එතකොට රාගය ඇති වුනහම ඒ රාගයට ගෝචර වෙච්ච පුද්ගලයාගේ හඬ අහන්නට කැමති වෙනවා. සද්ධාව ඇති වුනහම ඒ සද්ධාව ජනිත වුණු පුද්ගලයාගේ හඬ ඇහෙනවට කැමති වෙනවා. එතකොට රාගය ඇති වුනහම ඒ රාගයට අදාළ පුද්ගලයා හමු වෙන්නට කැමති වෙනවා. සද්ධාව ඇති වුනහම මේ සද්ධාව ඇති වෙච්ච පුද්ගලයා හමු වෙන්නට කැමති වෙනවා. රාගය ඇති වුනහම මේ රාගයට සම්බන්ධ පුද්ගලයාට යම් යම් පරිත්‍යාග කරන්නට කැමති වෙනවා. සද්ධාව ඇති වුනහම මේ සද්ධාවට යොමු වෙච්ච පුද්ගලයාට යම් යම් දේවල් පරිත්‍යාග කරන්න පූජා කරන්නට කැමති වෙනවා. මෙන්න මේ වගේ එක වගේම පෙනෙන ලක්ෂණ එහි තියෙන්නට පුළුවන්. නමුත් එහෙම වුණාට රාගය අකුසල චෛතසිකයක්, සද්ධාව කුසල චෛතසිකයක්. එතකොට මේ දෙක හාත්පසින් වෙනස්. ඒ වෙනස්කම හඳුනා ගන්නට අදාළ ගති ලක්ෂණත් ඒවාෙහි ප්‍රකට වෙනවා. එතකොට රාගය රළු විදිහට ඇති වුණත්, සියුම් ඇති වුණත්, එහි තියෙනවා දවන ගතිය, වික්ෂිප්ත කරන ගතිය, කම්පණය කරන ගතිය. මනස ව්‍යාකූල කරන ගතිය, මනස අඳුරු කරන ගතිය, ප්‍රඥාව මොට කරන ගතිය, සැහැල්ලු බව නැති කරන ගතිය. ඊබඳු ගති ලක්ෂණ රාගයේ පවතී. සද්ධාව යම් සිතක මතුවෙනවා නම් සිත පැහැපත් කරන ගතිය, සෞම්‍ය කරන ගතිය, පහදවන ගතිය, ප්‍රඥාව අවදි කරන ගතිය ඒ චෛතසික ධර්මයේ තුල පවතිනවා. මෙන්න මේ වගේ එක් එක් නාම රූප ධර්මයන්ට ආවේනික ගති ලක්ෂණ පවතිනවා. ඒ ආවේනික ගති ලක්ෂණ හරියට තේරුම් ගත්තොත් තමයි අපිට මේ රාගයයි මේ සද්ධාවයි කියලා වෙන්කොට හඳුනා ගන්නට පුළුවන්. දැන් කතා කරනකොට අපේ සුත්තමය ඥාණයෙන්, චින්තාමය ඥාණයෙන් අපි හඳුනාගෙන තියෙනවා රාගය කියන්නේ අකුසල චෛතසිකයක්, සද්ධාව කියන්නේ කුසල චෛතසිකයක්. මේ දෙක එකකට එකක් වෙනස් කියන බව අපි දන්නවා. දන්නවා වුණාට මනසේ මේ චෛතසික ධර්ම දෙක මතු වෙනකොට අපිට එකවරම හඳුනා ගන්නට බෑ මේ රාගයද මේ සද්ධාවද කියලා. ඇයි අනන්‍ය ලක්ෂණ දකින්නට තරම් සති සම්පජඤ්ඤයේ අවදි වෙලා නැහැ. එහෙම අවදි කරමින් දිගු කලක් ඒ ධර්ම අධ්‍යයනය කරලා නැහැ විමසිලිමත්ව. එහෙම නැති කෙනෙකුට මේ රාගයයි මේ සද්ධාවයි කියලා මනසේ පහළ වෙන අවස්ථාවේ වෙන් කරගන්නට නොහැකිව පටලවෙන්නට පුළුවන්. ඒ කිව්වේ එක උදාහරණයක්. ඔය වගේ බොහෝ මනෝභාවයන් තියෙනවා පටලවෙන එබඳු අවස්ථා හඳුන්වනවා වංචක ධර්ම. වංචක ධර්ම හැටියට අපි බොහෝ මනෝභාවයන්ට රැවටෙන්නේ මනස රවටන ගතියක් ඇතැම් චෛතසික ධර්මවල පවතිනවා. අකුසල චෛතසික ධර්මවල. ඒ වගේම සමහර අවස්ථාවලදී 아무තු රැවටීමක් නැහැ. ඒ මනෝභාවය එහෙමම හටගන්නවා. ඒ මනෝභාවය අන්‍ය මනෝභාවයන්ගෙන් වෙන්කොට හඳුනා ගන්නට තරම් සති සම්පජඤ්ඤේ නැති නිසා අපේ මනස පුහුණු කරලා නැති නිසා ඒක වැරදි විදිහට අප විසින් හඳුනා ගන්න. දැන් රූප ධර්මත් ඒ විදිහට අපට පටලැවෙන අවස්ථා තියෙනවා. අපි හිතමු යම් කුඹුරක අජීවී හඹෙක් සකසලා තියෙනවා. ඈත ඉඳන් බලනකොට එකවරම මිනිස්සෙක් වගේ අපිට පෙනෙන්නට පුළුවන් මනුස්ස සංඥාවේ මේ සජීවී මිනිස්සෙක් හැටියට අපි වර්ධවා වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට ඇහෙන ශබ්ද, ඊළඟට නාසයට දැනෙන ආග්‍රහණ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ මේ සෑම දෙයක්ම පටලැවෙනවා කුමක් නිසාද? සංඥාව වෙනස් වෙච්ච ගමන් ඒක හඳුනා ගන්නා විදිහ වෙනස් වෙච්ච ගමන් ඇයි හඳුනා ගන්නා විදිහ වෙනස් වෙන්නේ එයට ආවේනික වූ ගති ලක්ෂණ નિවරදිව වෙන් කරගෙන නැහැ එනිසා මේ නාම රූප ධර්මයන් નિවරදිව අපට වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ ඒ නාම රූප ධර්මයන්ට ආවේනික වූ පෞද්ගලික ලක්ෂණ අනන්‍ය ලක්ෂණ සිහියෙන් නුවණින් තේරුම් ගන්නා ප්‍රමාණයට ඊළඟට ඒ සංස්කාර ධර්මයන්හි පවතින nissarattwය අපට අවබෝධ වෙන්නේ ඒ සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ වටහා ගන්නා තරම මොනවද පොදු ලක්ෂණ එහෙම නැත්නම් සාමාන්‍ය ලක්ෂණ කියන්නේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව මේවා සියලුම නාම රූප ධර්මයන්ට පොදු ලක්ෂණ කුසලය වුණත් අකුසලය වුණත් අනිත්‍යයි නාමය වුණත් රූපය වුණත් අනිත්‍යයි කුසලයත් අකුසලයත් නාම රූප සියල්ලක්ම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. කුසලය අකුසලය නාම රූප සියල්ලම අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. එතකොට කුසල අකුසල් ભેදයක් නැතිව නාම රූප ભેදයක් නැතිව සියලුම සංස්කාර ධර්මයන්ට පොදු ගති ලක්ෂණ තමයි අනිත්‍ය බව, දුක් බව, අනාත්ම. එතකොට ඒ ලක්ෂණ හඳුනා ගැනීමෙන් තමයි මේ සංස්කාර ධර්මයන්ගේ nissarattva අපට નિවරදිව වටහා ගන්නට පුළුවන් වෙන්නේ. අර අනන්‍ය ලක්ෂණ හඳුනා ගත්තාම තමයි එකින් එක වෙන්කොට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට ඒ නාම රූප ධර්මයන්ගේ හේතුඵල ක්‍රියාකාරීත්වය. දැන් එකින් එක වෙන්කොට හඳුනා ගන්නට අපි දක්ෂ වෙන්නටත් ඕන ඒ වෙන් වෙන් වූ නාම රූප ධර්මයන් එකිනෙකට ප්‍රත්‍ය වෙමින් අන්‍යෝන්‍ය වශයෙන් හේතුඵල ක්‍රියාවලියක් හැටියට අඛණ්ඩව ක්‍රියාත්මක වෙන ආකාරය හඳුනා ගන්නටත් ඕන. ඒක තමයි හේතුඵල අවබෝධය. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය පිළිබඳ අවබෝධයයි කියලා හඳුන්වනවා. මෙන්න මේ කියන තුන් ආකාරයෙන් අපට මේ නාම රූප ධර්මයන් විනිවිද දකින්නට සති සම්පජඤ්ඤය උපදවා ගන්න ප්‍රමාණයට තමයි අපට ආධ්‍යාත්මික ස්වરૂපය નિවරදිව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආධ්‍යාත්මික ස්වરૂපය හඳුනාගත්තාම දැන් මොකද්ද ආධ්‍යාත්මික කියලා කිව්වේ? තමන්. තමන් සම්බන්ධ කරන. එතකොට තමන් කියලා මෙතන තියෙන්නේ මොනවද? නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වය. ඒ නාම රූප ධර්ම ක්‍රියාකාරීත්වය નિවරදිව තේරුම් ගන්නට නාමය කුමක්ද රූපය කුමක්ද ඊළඟට රූප ගත්තාම එකක් නෙමෙයි රූප 28ක් පවතිනවා නාමය ගත්තාම එක සිතක් නෙමෙයි සිත 89 ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා චෛතසික 52ක් හැටියට ක්‍රියාත්මක වෙනවා මේවා ප්‍රභේදගත ලක්ෂණ අනන්‍ය ලක්ෂණ පොදු ලක්ෂණ වෙන වෙනම හඳුනා ගන්නට ඕන ඒ වගේම ඒවා අතර පවතින අන්තර් සම්බන්ධතාවය හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් තේරුම් ගන්න ඒකට ඒවා වඩාත් විස්තරව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ වඩාත් ගැඹුරින් වටහා ගන්න පුළුවන් වෙන්නේ සූවිසි ප්‍රත්‍ය ඒ කියන්නේ ප ဋ ාණ ක්‍රමය નિවරදිව හඳුනා ගන්නකොට තමයි එකම හේතුවක් විවිධ ක්‍රම වලින් ප්‍රත්‍ය වෙන්නට පුළුවන් එහෙම නැත්නම් එකම සාධකයක් විවිධ ක්‍රම වලින් ප්‍රත්‍ය වෙන්නට පුළුවන් අවශේෂ නාම රූප ධර්මයන්. ඉතින් ඒවා වටහා ගන්න වටහා ගන්න ප්‍රමාණයට තමයි තමන් පිළිබඳව පැහැදිලි විශ්ලේෂණයක් විග්‍රහයක් කරගන්නට පුළුවන් වෙන්නේ ඒ සඳහා අපට උදව් වෙන්නේ සතිය සහ සම්පජඤ්ඤය. ඒ සති සම්පජඤ්ඤයෙන් යුක්තව තමන් හැටියට හඳුනා ගන්නා මේ නාම රූප කුංජය නිවැරදිව විශ්ලේෂණය කරගැනීමේ හැකියාව මූලික වශයෙන් ඇති කරගන්නට පුළුවන් නම් ඒ තනත්තා ආධ්‍යාත්මය පිළිබඳ යම් වැටහීමක් ඇති කෙනෙක් කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට ආධ්‍යාත්මික න්‍යායයි කියලා කියන්නේ ඒ තමන් සම්බන්ධ කරුණු ක්‍රියාත්මක වෙන රටාව. අර හේතුඵල වශයෙන් කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද යම් යම් දේවල් අඩු වෙන්නේ? කොහොමද යම් යම් දේවල් වැඩි වෙන්නේ? කියලා හරියට විග්‍රහ කරලා වටහාගෙන තමන් සම්බන්ධ නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන රටාව ගැන නිසි වැටහීමක් ඇති කරගන්න. ඒ කියන්නේ දැන් කෝපය මතුවෙනවා නම් ඒ කෝපය ඇතිවීමේ හේතු මොනවාද? එක් එක්කෙනාට තරහ එන්නේ එකම සාධකයක් නිසා නෙමෙයි. එක් එක්කෙනාට තරහ එන්නේ විවිධ සාධක මත. එතකොට Tamanට තරහ එන්නේ මොන සාධක මතද? හැමෝටම තරහ එන්නේ පොදු ගුණයකුත් තියෙනවා. ඒ මොකද්ද පොදු ගුණය? Taman රුචි කරන විදිහට දේවල් සිදු නොවීම. Taman අකමැති විදිහට දේවල් සිදු වීම. මේ කාරණාත් එක්කලා තමයි අපේ මනසේ ද්වේෂය, කෝපය මතුවෙන්නේ. ඒක තමයි පොදු සාධක. හැබැයි එක් එක්කෙනා දේවල් වලට රුචි වෙන්නේ, අරුචි වෙන්නේ එක් එක් පදනම්වත්. එතකොට Taman දේවල් වලට කැමති වෙන්නේ මොන පදනමක් මතද? අකමැති වෙන්නේ මොන පදනමක් මතද? අන්න එහෙම විග්‍රහ කරගත්තාම තමයි තමන්ගේ මනස ක්‍රියාත්මක වෙන න්‍යාය තමන්ට හරියට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ එහි පදනම හරියට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. දැන් පොදු න්‍යායක් තියෙනවා චිත්ත න්‍යාමය කියලා. ඒ තුල අපේ මනසට ආවේනික ධර්ම ක්‍රියාත්මක වෙන රටාවක් තියෙනවා. ඊළඟට අපේ මනසේ සද්ධාව උපදින්නේ කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්? අපේ මනසේ ප්‍රඥාව උපදින්නේ කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්? මෙන්න මේ විදිහට කුසල් අකුසල් ක්‍රියාත්මක වෙන ආකාරය නාම රූප ධර්ම එකින් එක බද්ධ වෙලා Taman පිළිබඳව ක්‍රියාත්මක වෙන රටාව નિවරදිව වටහා ගන්නකොට තමයි Taman පිළිබඳ න්‍යාය හරියට වටහා ගන්නට පුළුවන්. ඊට පස්සේ ඒ නාම රූප ධර්ම Tamanගෙත් අනුන්ගෙත් යහපත පිණිස භාවිතයට ගන්න අපට ඒව හසුරවන්නට අපේ මනස පුරුදු පුහුණු කරනකොට ඒ ඒ ප්‍රමාණයට තමයි අපට ආධ්‍යාත්මික හැසිරවීම පිළිබඳව යම්කිසි නිපුණතාවයක් ඇති උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කෝපය මතුවෙන්නේ මෙහෙමයි කියලා දැනගත්තු පමණට හැමෝටම කෝපය දුරු කරන්න බෑ. රාගය මතුවෙන්නේ මෙහෙමයි කියලා දැනගත්තු පමණට හැමෝටම රාගය දුරු කරන්න බෑ. ඊපස්සේ දිගු කලක් පුරුදු පුහුණු කරන්න ඕන මතුවෙන කෝපය ඒ මතුවීමේ හේතු මොනවද කියලා වහා හඳුනාගෙන ඒ හේතු දුරු කරමින් කෝපය ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා මනස පුහුණු කරන්න. ඊළඟට රාගයේ මතුවීමේ හේතු හඳුනාගෙන ඒ හේතු වෙනස් කරන්නේ කොහොමද? වෙනස් කරලා තමන්ගේ සිත සැහැල්ලු කරගන්නේ කොහොමද කියලා සිත පුහුණු කරන්න. එහෙම නැත්නම් රාගය ඇති වෙනවා ඒක හොඳ නෑ ඒක දුරු කරන්නට ඕන කියලා දැනගත්තු පමණට හැමෝටම රාගය දුරු කරන්න පුළුවන් කමක් නෑ. ඊළඟට ඒ වගේම තමයි කුසල චෛතසික. සද්ධාව අවශ්‍යයි කියලා දැනගත්තු පමණට සද්ධාව උපදවන්නට බෑ. සිහිය අවශ්‍යයි කියලා අපි දන්නවා දැනගත්තු පමණට අපට සිහිය පිහිටුවා ගන්න බෑ. ප්‍රඥාව අදිෂ්ඨානය වීර්ය අවශ්‍යයි කියලා දන්නවා දන්නවා වුණාට අපට ඒව අවදි කරන්නට බෑ. එහෙමනම් අපි පුහුණු වෙන්නට ඕන දිගු කලක් සද්ධාව මතුවෙන්නේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද කියලා දැනගෙන අවශ්‍ය තැනදී මතු කරගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවක් රඳවා ගන්නට පුළුවන්. සිහිය මතුවෙන හේතු ප්‍රත්‍ය මොනවද ඒව හඳුනාගෙන අවශ්‍ය තැන සිහිය උපදවා ගන්න පුළුවන්ද ඒක නඩත්තු කරගන්න පුළුවන්. ඊළඟට වීර ප්‍රඥාව අදිෂ්ඨානය ඒවා මතුවෙන හේතු මොනවද ප්‍රත්‍ය මොනවද ඒ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන අවශ්‍ය තැනේ ධර්මය මතු කරගෙන නඩත්තු කරන්න පුළුවන්. අන්න එහෙම දිගු කලක් අපේ පුහුණු වෙනකොට ආධ්‍යාත්මය හැසිරවීම පිළිබඳව අපිට යම්කිසි පරිණත බවක් ඇති වෙනවා. ඔය අපි සිහිපත් කළේ නාම ධර්ම පිළිබඳව රූප ධර්මත් ඒ විදිහට අපට හසුරවන්නට පුහුණු වෙන්න පුළුවන්. එතකොට රූප ධර්ම හසුරවන ආකාරයත් ටිකෙන් ටික ටිකෙන් ටික අපි පුහුණු කරන්නට ඕන. ඒක නිවන් දකින්නට කෙලස් නසන්නට ඍජුව උපකාර නොවුනත් වක්‍රාකාරයෙන් අපට ඒ රූපය හැසිරවීමේ ශක්තිය උදව් කරගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට අපි හිතමු දැන් Tamanට කුසගින්න දැනෙනවා. කුසගින්න දැනෙනකොට ආහාර තියනවා නම් අපට ආහාර අනුභව කරන්නට පුළුවන්. හැබැයි ඒ වෙලාවට එදා දවසේ අපට අනුභව කරන්නට සුදුසු ආහාරයක් නැතිනම් අර කුසගින්න උත්සන්න වෙනකොට අපිට අම්ල පිත්තය උත්සන්න වෙලා උදරාබාධ මතුවෙන්නට පුළුවන්. ඊට පස්සේ ඒකත් එක්කලා උදරයේ තුවාල හට ගන්නට පුළුවන්. දැන් මෙහෙම රෝගී වුණොත් ඒ තනත්තාට එය දීර්ඝකාලීනව ಗುಣධම් වඩන්නට බාධාවක් වෙනවා. එතකොට ඒ තනත්තාට පුළුවන්කම තියෙනවා නම් අර උදරයේ මතුවෙන ජඨරාග්නිය එහෙම නැත්නම් ආහාර ජීර්ණය පිණිස ඇතිවෙන ඒ ගින්න පාලනය කරගන්නට පුළුවන් නම් ඒ ආහාර දිරවීම සඳහා નિયમિત අවස්ථාවේදී ශරීරයේ ක්‍රියාත්මක වෙන ඕජාවන් එන්සයිම ආදිය මනසින් යම් ප්‍රමාණයකට පාලනය කරගන්නට පුළුවන් නම් ඒ අවස්ථාවේ කුසගින්න අධික නොවි ඒ වගේම අර අම්ල පිත්තය උත්සන්න නොවි උදරය තුවාල නොවි ආරක්ෂා කරගෙන නිරෝගීකම රැක ගන්නට පුළුවන්. ඒ නිරෝගීකම රැක ගැනීම ඒතනත්තාට දිගු කලක් සුවසේ ගුණධම් වඩන්නට උපකාර වෙනවා. එතකොට ශරීර අභ්‍යන්තරයේ තේජෝ ශක්තිය කොහොමද අඩු වැඩි වෙන්නේ? ඒක කොහොමද පාලනය කරන්නේ? ශරීරයේ වායෝ ධාතුව කොහොමද පාලනය කරගන්නේ? එතකොට තැන් තැන් වල නලියනවා දැනෙනවා, කකියනවා දැනෙනවා. ඒ පීඩාව කොහොමද අපි පාලනය කරන්නේ? දැන් මේ කතා කරන්නේ විදර්ශනාව ගැන නෙවෙයි. ආධ්‍යාත්මික ශක්තිය අවදි කිරීම පිළිබඳ. විදර්ශනාව කියලා කියන්නේ ඒවා මොකක්වත් වෙනස් කරන්න යන්නේ ඒවා සිදුවෙන ආකාරය නුවණින් දකිනවා. දැකලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒවාහි nissarattwe අවබෝධ කරගෙන සියල්ල අත්හරින්නට තෘෂ්ණාව දුරු කරන්නට මනස පුහුණු කරනවා. ඒක තමයි විදර්ශනා මාර්ගය. ඒ විදර්ශනා මාර්ගයට පැමිණීම සඳහා පාරමිතා පුරන අවදීයේදී අපට කොහොමද ආධ්‍යාත්මික ශක්තිය මේ ආධ්‍යාත්මික න්‍යාය ආධ්‍යාත්මික අවබෝධය ආධ්‍යාත්මික පරිණත භාවය ඒ ආධ්‍යාත්මික ශක්තිය අපට කොහොමද උපකාර වෙන්නේ කියන කාරණයයි අද අපි මේ ධර්ම දේශනාවේදී යම් ප්‍රමාණයකට පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ. එතකොට ඒ සඳහා අපට නාම ධර්ම වල ස්වභාවය හඳුනාගෙන ඒවැ ගති ලක්ෂණ හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක වෙන හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒවා යම් ප්‍රමාණයකට පාලනය කරන්නට වෙනස් කරන්නට තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස ඒවා හසුරවන්නට අපට පුහුණු වීම තුළින් යම් ශක්තියක් අපි තුල ගොඩනගා ගන්නට පුළුවන් ආධ්‍යාත්මික ශක්තියක්. ඒ වගේම තමයි රූප රූප හැටියට තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු කියන මේ ධාතු පහ තමයි ප්‍රධාන වෙන්නේ. එයින් මහා භූත රූප හැටියට හඳුන්වන්නේ හතරක් පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට ඒවා හා බැඳුණු තවත් අවශේෂ රූප කොටාස පවතිනවා. අභිධර්මයේදී සියල්ල රූප 28ක් හැටියට පැහැදිලි කරනවා. එයින් රූප හතරක් තමයි ප්‍රධාන වෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට පඨවි ධාතුව කියන්නේ මොකක්ද? ඒ පඨවි ධාතුවේ ස්වභාවය කුමක්ද? ඒක කොහොමද උස් පහත් වෙන්නේ? මොන මොන කරුණු වලින්ද වෙනස් වෙන්නේ? විශේෂයෙන් සියලුම රූප සීතෝෂ්ණ වලින් උස් පහත් වෙනවා, වෙනස් වෙනවා, රුප්පණය වෙනවා. ඒ නිසා තමයි වට රූප කියලා කියන්නේ. රූප කියන්නේම සීතෝෂ්ණ වලින් විකාරයට පැමිණෙන නිසා, වෙනස් වෙන නිසා. එතකොට ඒ සීතෝෂ්ණ වලින් කොහොමද මේ රූප වෙනස් වෙන්නේ? සීතෝෂ්ණ වලින් පමණක් නෙවෙයි සාංශාරික කුසල කුසල කර්මය අනුව රූප ජනිත වෙනවා. දැන් සීතෝෂ්ණ වලින් වෙනස් වෙනවා. රූප ධර්ම ජනිත වෙන්නට සාංශාරික කර්ම ශක්තිය බලපාන. ඊළඟට අපේ සිත අනුව රූප උපදිනවා. කර්මය අනුව රූප උපදිනවා. සීතෝෂ්ණෙහිවත් ඍතු ගුණය අනුව රූපය උපදිනවා. ඒ වගේම සිත අනුව රූප උපදිනවා. ඊළඟට අපි ගන්න ආහාර අනුව රූප උපදිනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා රූප ජනිත වීමේ ප්‍රධාන හේතු හතරක් තියෙනවා. එසේ හටගන්නා වූ රූපය ප්‍රධාන වශයෙන් සීතෝෂ්ණවල බලපෑමෙන් විකෘති වීම වලට භාජනය වෙනවා. දැන් මේවා નિවරදිව අපි තේරුම් ගත්තාම අපිට පුළුවන් කාලයක් උත්සාහයෙන් අධ්‍යයනය කරන්න කොහොමද මේ සීතෝෂ්ණ වලින් මේ රූප කොටාස වෙනස් වෙන්නේ ඊළඟට යම් යම් රූප කොටාස හටගන්න කර්මය කොහොමද බලපාන්නේ චිත්තය කොහොමද බලපාන්නේ ඒ වගේම උණුසුම කොහොමද බලපාන්නේ ගන්න ආහාර කොහොමද බලපාන්නේ දැන් මේකෙන් ආහාර වෙනස් කරලා රූප කොටාස වෙනස් කිරීම පිළිබඳව අපට යම් කිසි වැටහීමක් තියනවා ඒ නැතත් වෛද්‍යවරු පෝෂණ වේදීන්ගෙන් අපට යම් සහයක් ගන්නට පුළුවන් අපේ ශරීරයේ යම් යම් දුර්වලකම් ගැන අපි කිව්වහම ඒගොල්ලෝ මේ මේ ආහාර ගන්න මේ මේ විටමින් වර්ග ගන්න කියලා කියනවා ඒවා ගත්තාම අර ගැටලුව සමනය වෙනවා ඒ මොකක්ද ආහාර වලින් රූප කොටාස වෙනස් කිරීම ඊළඟට සීතෝෂ්ණ අඩු වැඩි කිරීම තුළින් රූප කොටාස වෙනස් කිරීම පිළිබඳව අපි යම් ප්‍රමාණයකට වටහාගෙන තියෙනවා උණුසුම අධික වෙනකොට අපි විදුලි පංකාවක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් වායු සමන යන්ත්‍රයක් අපි ක්‍රියාත්මක කරනවා. එහෙම ක්‍රියාත්මක කළාම අපිට පුළුවන්කම තියෙනවා අර අධික උෂ්ණත්වයේ යම් ප්‍රමාණයකට සමනය කරන්න. එතකොට උණුසුම වැඩිවීම නිසා කයේ දාහ ඇතිවීම, යම් යම් රෝග උත්සන්න වීම, දහදිය ගැලීම, ඊළඟට මනස වික්ෂිප්ත වීම මේ ආදී බොහෝ කාරණා අපට අර උණුසුම පාලනය කරගත්තාම කය රූප කොටාස වෙනස් වෙනකොට ඊට වඩා වෙනසක් සමනේ වීමක් ඇති වෙනවයි කියන බව අපට වැටහෙනවා. එතකොට ඒක Tamanට කරගන්න පුළුවන් අනිත් අයගේ සහාය ඇතිවක් කරගන්නට පුළුවන්. දැන් මේ අපි කතා කරන්නේ ලෝක සියල්ල වෙනස් කිරීම ගැන නෙමේ අජ්ජත් Tamanගේ පංචස්කන්ධය පිළිබඳව යම් යම් වෙනස්කම් ඇති කිරීම පිළිබඳවයි. ඊළඟට යම් කිසි කෙනෙකුට සාංශාරික කුසල කුසල කර්මයන් රූප උපදින්නට හේතු වෙන ආකාරයේ තේරුම් ගත්තහම ඇතැම් අකුසල කර්ම යට කරන්න කුසල කර්ම સિદ્ધ කරන්න පුළුවන්. ඒ කුසල කර්ම સિદ્ધ කළාම සමහර රෝග සමනය වෙනවා. එතකොට ඒ රෝගය ඇති කරන්නට රූප විකෘති කරන්නට යම් අකුසල කර්මයක් බලපෑවන ඒ අකුසල කර්මය යටපත් කරගන්නට ඊට ප්‍රතිවිරුද්ධ කුසලයක් සිද්ධ කළාම අර විකෘති වෙන රූප කලාප ප්‍රകൃතියටපත් වීමෙන් ඒතනත්තාගේ රෝගය සමනය වෙන්නට හේතුවක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේත් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියක් හිටියා රෝහිණී කියලා ඇගේ මුළු ශරීරය පුරාම කුෂ්ඨ රෝගයක් හැදිලා කොතරම් ප්‍රතිකාර කළත් සුව වෙන්නේ නැහැ. එතකොට අනුරුද්ධ හාමුදුරුව ඇයට යෝජනා කරනවා ඇගේ ආභරණ ආදිය විකුණලා ඒන් මුදල් අරගෙන භික්ෂුන් වහන්සේලාට දන් වැළඳීම සඳහා ආසන ශාලාවක් පිළියෙල කරන්න. පිළියෙල කරලා දිනපතා එහි පැන් තියලා ආසන පනවලා පිරිසිදු කරලා අතුපතු ගාලා වතාවත් සිද්ධ කරන්න කියලා. ඉතින් ඒ කුසල ක්‍රියාව සිද්ධ කරගෙන යනකොට ඇයගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙනවා. එතකොට අර ඖෂධ වලින් සුව කරන්නට බැරි වුණු රූප විකෘතිය කුසල බලයෙන් සුව කරන්නට ප්‍රකෘතිමත් කරන්නට පුළුවන් වෙනවා. ඇයි කර්මජ රූප කර්මය නිසා හටගන්නා රූප කොටාෂ ඒ කර්මය වෙනස් වෙනකොට වෙනස් කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට කර්මය වෙනස් කිරීමෙන් සීතෝෂ්ණ වෙනස් කිරීමෙන් ආහාර වෙනස් කිරීමෙන් රූප කොටාෂ වෙනස් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි සිතන ආකාරය වෙනස් කිරීමෙන් සහ සිතින් බලපෑම් කිරීමෙන් රූප කොටස වෙනස් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒතර ආධ්‍යාත්මික ශක්තියයි කියලා කියන්නේ මේ මානසික බලපෑම් තුළින් යම් යම් රූප කොටාස වෙනස් කරගන්නට අපේ සිත පුරුදු පුහුණු කිරීම. එතකොට උණුසුම අධිකනම් උණුසුම පාලනය කරගන්න කොහොමද මනස යොදාගන්නේ? මනස භාවිත කරමින් මනස භාවිත කරනවා කියන එකෙන් අදහස් කරන්නේ දැන් අපි මුලින් කිව්වනේ නාම රූප ධර්මවල ස්වરૂපය හඳුනා ගන්න ඕනේ. ඒවැය අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න ඒ වගේම ඒවා අන්‍යෝන්‍ය වශයෙන් හේතුප්‍රත්‍ය වශයෙන් එකිනෙකට බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන රටාව හඳුනා ගන්නට ඕන. ඊළඟට ඒ රටාව යහපත සඳහා වෙනස් කරන විදිහ හඳුනා ගන්නට ඕන. අන්නේ වෙනස් කරන විදිහ හඳුනාගෙන දිගු කලක් පුරුදු පුහුණු කරනකොට අපිට නාම ධර්මත් පුළුවන් වෙනස් කරන්න රූප ධර්මත් පුළුවන් වෙනස් කරන්න. එතකොට අන්න ඒ විදිහට චිත්තජ වශයෙන් ඒ කියන්නේ සිත උපකාරී කරගෙන සිත උපයෝගී කරගෙන සිත හැසිරවීම වශයෙන් මේ නාම රූප ධර්ම තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස හසුරුවන්නට බලගන්වන්නට සවිමත් කරන්නට යම් කෙනෙකුට පුළුවන් නම් අන්නේ තැනැත්තා යම් ආධ්‍යාත්මික ශක්තියක් ඇති කෙනෙක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. එතකොට තමන් පිළිබඳව නාම රූප ධර්ම හසුරවන්නට පුහුණුණු කෙනාට බාහිර නාම රූප ධර්මත් හසුරවන්නට ඒ පුහුණුව අවශ්‍ය නම් යොදා ගන්නට පුළුවන්. තමන්ගේ කයේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව හසුරවන්න පුහුණු වුණාට පස්සේ මේ බාහිර අවකාශයේ පටවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු හසුරවන්නට පුළුවන්. එතකොට ඒවා හසුරවන්නට පුහුණු වීම තුළ ඇති කරගන්නා විශේෂ කෞශල්‍ය තමයි irdivid ඥානයයි කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් අභිඥාව. irdivid නැමැති අභිඥාව හැටියට හඳුන්වනවා. පංච අභිඥාවක් එහෙම නැත්නම් අභිඥා පහක් තියෙනවා. අභිඥා කියන්නේ විශේෂ ඥානයක්. ඒ විශේෂ ඥානයන් උපදවාගෙන තියෙන නිකම්ම නෙමේ මේ ආධ්‍යාත්මයේ ක්‍රියාත්මක වෙන ආකාරයේ දිගු කලක් අධ්‍යයනය කරලා ඒවාහි න්‍යාය හඳුනාගෙන ඒවා අනන්‍ය ලක්ෂණ හඳුනාගෙන හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන රටාව හඳුනාගෙන ඒවා හැසිරවීමට සිත පුහුණු කරනවා. එතකොට ඒක අපිට බාහිර කරුණකින් ආරම්භ කරන්නටත් පුළුවන්. ඒවට තමයි ඔය කසින භාවනා වගේ දේවල් තියෙන්නේ. පඨවි කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය, ආලෝක කසිනය, ඊළඟට ආනාපාන සතිය මේ ආදී කරුණු අපට චිත්ත ඒකාග්‍රතාවයේ ඇති කරගෙන විදර්ශනා වඩලා කෙලස් ප්‍රහාණය කරන්නට ඍජුව යොදා ගන්නට පුළුවන් ඒ ඍජුවම නිවන් දකින්න මාර්ගය. දැන් අපි මේ කතා කරන්නේ නිවන් දැකීම සඳහා අවශ්‍ය මානසික ශක්තිය අවදි කරගන්නට භවෙන් භවය අපි පාරමිතාවන් පුරුදු පුහුණු කිරීම. ඒතර පාරමිතා සහ බෝධිපාක්ෂික ධර්ම අතර තියෙන සම්බන්ධතාවය සහ වෙනස පසුගිය ධර්ම දේශනාවකදී අපි පැහැදිලි කරලා දුන්නා. බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ මේ ජීවිතයේ කෙලස් ප්‍රහාණය කිරීම සඳහා මනස අවදි කරන ආකාරය. පාරමිතා ධර්ම කියලා කියන්නේ එසේ මනස අවදි කිරීමට සාංශාරික වශයෙන් මනස ගොනු කරන පුහුණු කරන ආකාරය. එතකොට අපි දැන් අද කතා කරන්නේ ඒ පාරමිතා ධර්ම අතර දාන පාරමිතාව ආධ්‍යාත්මික ශක්තිය සමග මුසුකොට අපි පුහුණු කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක පැහැදිලි කරගන්නට නම් අපි ඉස්සල්ලා තේරුම් ගන්නට ඕන ආධ්‍යාත්මික කියන්නේ මොකක්ද? ඊට පස්සේ ආධ්‍යාත්මික වැටහීම, ආධ්‍යාත්මික න්‍යාය, ඊට පස්සේ ආධ්‍යාත්මික හැසිරවීම ඊට පස්සේ අපට ආධ්‍යාත්මික ශක්තියක් අවදි කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ බඳු ශක්තියක් අවදි කරගත්තු කෙනෙකුට මේ දාන පාරමිතාව දියුණු කිරීම සඳහා ඔය කියන ආධ්‍යාත්මික ශක්තිය භාවිතයට ගන්න පුළුවන් ඒ වගේම හරියට දාන පාරමිතාව පුහුණු කරනකොට ආධ්‍යාත්මික ශක්තිය මතු කරගන්නට එය සහාය කරගන්නට පුළුවන් ඒ කොහොමද අපි පසුගිය ධර්මදේශනාවේදී පැහැදිලි කළා දාන පාරමිතාවේ එහෙම නැත්නම් දන් දීම කොටස් තුනකින් යුක්තයි ආමිස දාන ධර්ම දාන અભය දාන වශයෙන් ආමිස දාන හැටියට තව කෙනෙක් සුවපත් කරන්න දැන් දානයේ පරමාර්ථය අපි පසුගිය දේශනාවේදී පැහැදිලි කරගත්ත දානයේ පරමාර්ථය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට යහපතක් කිරීම එතකොට අනුන්ට යහපතක් වෙන්නේ කෙසේද? ඒතනත්තාට පීඩාකාරී වූ නාම රූප ධර්ම වෙනස් කිරීම තුලින්. එතකොට ඒතනත්තාට පීඩාකාරී වූ නාම රූප ධර්ම වෙනස් කරන්න අපට ක්‍රම කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි ආහාරය, අනිත් එක තමයි කුසල බලය. ඒ කියන්නේ ආහාරයෙන් ආහාරජ රූප උපදවනවා. ඊළඟට කුසලයෙන් කර්මජ රූප උපදවනවා. ඊළඟට සීතෝෂ්ණ වෙනස් කිරීමෙන් ඍතුජ රූප උපදවනවා. ඊළඟට මානසික බලපෑම් කිරීමෙන් චිත්තජ රූප උපදවනවා. දැන් අපිට තව කෙනෙක් රෝගීව පීඩා විඳිනවා නම් ඒතනත්තාට සුවයක් යහපතක් ඇති කරන්නට සුදුසු ආහාර පාන වර්ග මොනවද? දැන් අපට කැමති ආහාරයක් දුන්නා කියලා හෝ ඔහු කැමති ආහාරයක් දුන්නා කියලා රෝග සුව වෙන්නේ නැහැ. ඒ රෝගයේ ස්වභාවය කෙබඳුද ඒ රෝගය සුවපත් කරන්නට යෝග්‍ය ආහාර පාන මොනවද කියලා එක්කෝ වෛද්‍යවරයෙකුගෙන් අහලා දැනගන්නට ඕන. එහෙම නැත්නම් තමන්ගේ ඥාණයෙන්, තමන්ගේ දැනුමෙන් තමන් තීරණය කරගන්නට ඕන. එතකොට අනුන් විසින් යම් ආහාර වට්ටෝරුවක් නිර්දේශ කරලා තියෙනවා නම් අපිට ඒවා භාවිතයට ගන්න පුළුවන්. හැබැයි එහෙම නැති අවස්ථාවකදී තමන් කොහොමද තීරණය කරන්නේ මේ රෝගයට මෙන්න මේ ආහාරය යෝග්‍යයි කියලා. අහලා තියෙන ස්වභාවයෙන් අපිට ඒක අනුමාන වශයෙන් කරන්න පුළුවන්. හැබැයි ආධ්‍යාත්මික වැටහීමක් Tamanට තියෙනවා මේ නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය වෙනස් වෙන ආකාරය ආහාරයෙන් රූප කලාප වෙනස් වෙන ආකාරය සීතෝෂ්ණ අඩු වැඩි වෙන ආකාරය ඒ රූප ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ මේවා අපි තේරුම් අරගෙන තියෙනවා නම් අපට පුළුවන්කම තියනවා ඒ ඥාණය භාවිතයට ගන්නට අන් අයගේ යහපත සුවය සඳහා දන් දෙන්න. දැන් අද ගොඩාක් වෙලාවට ප්‍රනීතවත් විදිහට දාණය සකස් කළාට ඒ දාණය වළඳන කෙනාට ඉන් යහපතක් වෙනවද ලෙඩ දුක් හැදෙනවද අකල් මරණ සිද්ධ වෙනවද ඒ මොකක්වත් ගැන සමහර වෙලාවට ඇතම් සූපවේදීන්ට ආහාර සකසන දානේ උයන අයට වැටහීමක් නැහැ ඒගොල්ලෝ බලන්නේ දිවට රහද, ඇහැට ප්‍රියද, නාසයට සුවඳද, ඒ ටික තියෙනවනම් හරි. හැබැයි ඒක භුක්ති විඳහම කය සුවපත් වෙනවද, රෝගී වෙනවද කියලා හඳුනා ගන්නට අපිට විශේෂයෙන් මේ ආධ්‍යාත්මික දැක්ම, ආධ්‍යාත්මික පුහුණුව අපිට උපකාර වෙනවා. එහෙමනම් નિවරදිවම අනිත් කෙනෙක් සුවපත් කරන්න දන් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ අපිට මේ කියන විදිහේ ආධ්‍යාත්මික අවබෝධයක් තිබුණොත් අපි නැවත නැවත සිහිපත් කළා පසුගිය ධර්මදේශනාවේදී දානයේ පරමාර්ථය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට යහපත කිරීම. ඒතර තමන්ගේ ශක්ති ප්‍රමාණය කුමක්ද? තමන්ගේ දැනුම, තමන්ගේ හැකියාව, තමන්ගේ කුසලතා, තමන්ගේ පළපුරුද්ද ඒ සියල්ලක් තුල තමන්ට ආධ්‍යාත්මික වැටහීමක්, ආධ්‍යාත්මික පරිචයක්, ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තිය තමන්ගේ අනුන්ගේ යහපත පිණිස සැබවින්ම භාවිතයට ගන්න පුළුවන්. එතකොට වඩා නිවැරදිව වඩා නිවැරදි දැක්මක් ඇතිව අනුන්ට යහපත කරන්නට පුළුවන්. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙකුට මේ ඖෂධය ගන්නට කියලා නියම කළොත් ඒක කිසිදු වැරදීමක් වෙන්නේ නැහැ. හැබැයි වෛද්‍යවරයෙක් යම් ඖෂධයක් දුන්නාම ඒක වැරදෙන්න පුළුවන්. ඒකෙන් වෙනත් වෙනත් අතුරු ආබාධ එන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ ඖෂධය ගන්නට කියලා නියම කළාම ඒක වරදින්නේ නැහැ කුමක් නිසාද තථාගතයන් වහන්සේ ආධ්‍යාත්මික අවබෝධය කියන්නේ තමන්ගේ පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙන රටාව ඒවා වෙනස් කරන සාධක ඒවා නිවැරදිව තේරුම් අරගෙන අවබෝධ කරගෙන එය හැසිරවීමේ ශක්තිය තමන් වහන්සේ සතුව ඇතිවයි උන්වහන්සේ ඒ සඳහා උපදෙස් දෙනවා ඊළඟට යම්කිසි කෙනෙකුට භාවනාව සඳහා මේ විදිහේ ඉරියව්වක් පරිහරණය කරන්න මේ විදිහේ කමඨහනක් භාවිතයට ගන්න මෙන්න මේ කරන්න කියලා යම් උපදේශයක් දුන්නොත් ඒක වරදින්නේ නැහැ කුමක් නිසාද තමන් වහන්සේගේ ආධ්‍යාත්මය ක්‍රියාත්මක වෙන රටාව තුලින් ලෝකය අවබෝධ කරගෙන අන් අයගේ පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙන රටාව නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන රටාව සාංශාරික හුරු පුරුදු ඇබ්බැහි හසුරුවන විදිහ හරියටම දැනගෙනයි උන්වහන්සේ මඟ පෙන්වීම කරන්නේ. එනිසා තථාගතයන් වහන්සේ යම් කෙනෙකුගේ යහපත පිණිස යම් උපදේශයක් දෙනවා නම් මඟ පෙන්වීමක් කරනවා නම් ඒක කිසිදාක වරදින්නේ නැහැ. කුමක් නිසාද? ඒ සමස්ත නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන හරියටම අවබෝධ කරගෙනයි ඒ පරාර්ථය සඳහා උපදෙස් දෙන්නේ. නමුත් අපි සමහර වෙලාවට ආමිස දාණය හැටියට දෙන දේ අනිත් කෙනාට විස වෙන්නට පුළුවන් රෝග උත්සන්න වෙන්නට පුළුවන් එයිද ඒ ආහාරයෙන් රූප කලාපවල ඇති වෙන වෙනස්කම ගැන දැනගෙන නෙමෙයි දන් දෙන්නේ එවනම් ඒ දාණය උසස් ඥාන සංප්‍රයුක්ත දානයක් හැටියට හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ ඊළඟට ධර්ම දාණය දීමේදී තමන් දන්නා ධර්ම කාරණා අනිත් අයට කියා දෙනවා ඒකෙන් ඒ තනත්තා වැරදි වැටහීම් වලටපත් වෙනවද ඒ තනත්තාගේ දැනුම තවත් ව්‍යාකූල වෙනවද? නිසි අවබෝධයකට එනවද? මේ කාරණේ දැනගත්තාම ඒ තනත්තා වඩා නිවැරදි මගට පැමිණෙනවද? එහෙම නැත්නම් තවදුරටත් ඒ තනත්තා පටලවෙනවද? එතකොට එහෙම නිසි වැටහීමක් නැතුව තමන් දන්නා දේ තමන්ට වැටහෙන හැටියට කියා දෙන්න ඕනම කෙනෙකුට පුළුවන්. එතකොට රහතන් වහන්සේලා අතරත් චතුපටි සම්බිදා සහිත මහරහතන් වහන්සේලාට පුළුවන්කම තියෙනවා අනුන්ට වඩාත් යහපතක් සැලසෙන හැටියට මාර්ගෝපදේශ සලසන. හැබැයි මහා ප්‍රඥෝ සරියුත් මහරහතන් වහන්සේ උනත් ඇතැම් අවස්ථාවලදී දුන්නු ධර්මෝපදේශ නිවැරදිව පළදරපු නැති අවස්ථා තියෙනවා. ඒ බඳු එක් අවස්ථාවක් තමයි අර ස්වර්ණකාර භික්ෂුවට අසුභය වඩන්නට කියලා උන්වහන්සේ මඟ පෙන්නනවා. නමුත් ඒකෙන් අනර්ථයක් සිද්ධ වෙන්නේ හැබැයි අවශ්‍ය වෙන ඵලය ගොඩ නැගෙන්නේ. ඒ කුමක් නිසාද? ධර්මෝපදේශ දෙන්නට කමටහන් දෙන්නට පුළුවන් වුණාට ඒ ආධ්‍යාත්මය හැසිරෙන හැටි සාංශාරික හුරු පුරුදු බලපාන ආකාරය පිළිබඳව තථාගතයන් වහන්සේ තරම් විචක්ෂණ නැති නිසා රහතන් වහන්සේ නමකටවත් ਸਰව සම්පූර්ණයෙන් ඒ தත්වයන් හසුරවන්නට පුළුවන් කමක් නැහැ. ඒතර තථාගතයන් වහන්සේ භාග්‍ය ගුණයෙන් යුක්ත වෙන්නේ උන්වහන්සේ කාම භාග්ය කාම භාග්ය කියන්නේ උන්වහන්සේ යමක් කැමති වෙනවා නම් ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඇයිද? සිද්ධ නොවන දෙයක් පිළිබඳව කැමති වෙන්නෙත් නැහැ. කැමති වෙන දෙයක් ඒ ආකාරයෙන් හසුරවන්න තමන්ගේ තනුන්ගේ යහපත පිණිස තථාගතයන් වහන්සේ සමස්ත නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන මනවින් අවබෝධ කරලා තියෙනවා. ඊළඟට અભේදානය දීමේදී තව කෙනෙකුට අභය ලබා දෙන්නේ කියන්නේ ජීවිතය ආරක්ෂා කරන්න. ඇතැම් අවස්ථාවල අපට උනත් අත්දැකීම් තියෙනවා සතෙකුගේ ජීවිතය අපි ආරක්ෂා කරන්න උත්සාහ කරනකොට ආරක්ෂා කිරීම සඳහා ගන්නා උපක්‍රමයෙන් මේ සතා මිය යන්නට එතකොට ඉතින් උගේ කර්ම වේගයයි කියලා හිතලා නිහඬ වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. නමුත් ඇයි එහෙම වෙන්නේ? ඒ යොදන උපාය මාර්ගය වඩා සූක්ෂම විදිහට අනතුරු වළක්වා ගන්නට තරම් සියුම්ම යොදන්නට දක්ෂ නොවීම. එතකොට මේ නාම රූප ධර්ම හැසිරෙන්නේ කොහොමද? ඒ සත්වයාගේ ප්‍රාණේහි ස්වභාවය, ජීවේහි ස්වභාවය, ඒ සත් ඒ සතාගේ සංවේදී බව මොනවටද මොනවද ඒ සතාට අහිත කරවෙන්නේ? මොනවද හිත කරවෙන්නේ? මේවා දන්නවා නම් තමයි අපිට සතෙකුගේ ජීවිතය ආරක්ෂා කරන්නට පුළුවන්කම ඊළඟට ඒ සතාට ඇතිවෙන බිය තැති ගැනීම දුරු කරන්නට සමහරට අපි උපදෙස් දෙනකොට ඒ නිසාම ඒ තනත්තා බියටපත් වෙන්නට පුළුවන් වඩාත්. එහෙම නොවි කෙනෙකුගේ සිත් සකසන්නට බිය ඇති ගැනීම දුරු කරන්නට පැමිණෙන ජීවිත අන්තරාය වළක්වන්නට නිවැරදිවම කළ යුතු දේ කුමක්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ නාම රූප ධර්ම හැසිරෙන ආකාරය හරියට තේරුම් ගත්තොත්. එක් උදාහරණයක් අපි සිහිපත් කළොත් මේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමන් එක් අවස්ථාවක අපි සමග වාහනයකින් නගරයට යමින් සිටින අවස්ථාවේ අපි වාහනය අයින් කරලා නවත්තන්න සූදානම් වෙනකොටම තව පාපැදියක් අපේ වාහනය පසු කරගෙන ඒ ආසන්නයෙන්ම ඉදිරියට යන්නට සූදානම්. එතකොටම තව යතුරු පැදියකුත් වේගෙන් අනිත් පැත්තෙන් අර පාපැදියත් පසු කරගෙන ඉදිරියට යන්නේ. කියන්නේ අපි ගිය වාහනේ අර පාපැදියයි දෙකම පසු කරගෙන අර යතුරු පැදිය ඉදිරියට යන්නට ගියා. එතකොට අනිත් පැත්තෙන් තව වාහනයක් ආවා. ඒ වාහනේ එනකොටම අර යතුරු පැදිය අපේ වාහනේ පැත්තට ඇලකලා ඇල කරනකොට අපේ වාහනයයි යතුරු පැදියයි අතරින් යමින් හිටියේ අර පාපැදිය එය අපේ වාහනේ හැපිලා එහෙමම වැටුණා. එතකොට ඒ පාපැදිය පැදගෙන ගිය තරුණ දරුවෙක් පිටිපස්සේ වාඩි වෙලා හිටියා වයසක 100 කෙනෙක්. එතකොට ඒ සීයා එහෙම බිම වැටිලා තාරපාරේ අත ඇනිලා තුවාල වෙලා ලේ ගලන්නට පටන් දැන් අර යතුරුපැදියේ ගිය තැනැත්තා ඔහුවත් ඒ වැරද්ද කියලා තේරුම් අරගෙන නමුත් ඔහුට ඕන වුණා වාහනේ ගිය අය තමයි වැරද්ද කළේ කියලා ඒත්තු ගන්න. ඒ නිසා ඉදිරියෙන් යතුරුපැදිය නවත්තලා ඉක්මනට ඇවිල්ලා දැන් අපේ වාහනේ පදවාගෙන ගිය රියදුරාටත් වාහනේ හිටපු අයටත් බැනවදින්න පටන් ගත්තා. මේ වාහනවල යන මිනිස්සුන්ට පාර යන අය ගැන කිසි හැඟීමක් නැහැ කිසි වැටහීමක් නැහැ අනිත් මිනිස්සු ගැන මොකක්වත් පැකීමක් නැහැ ලොකු ලොකු වාහනවල යනවා කියලා අර මනුස්සයා බැනවදින්න පටන් දැන් මේ සද්ද ඇහිලා තවත් මිනිස්සු එකතු වුණා දැන් අර 100ගේ අතේ ලේ ගලනවා දැන් මේවත් එක්කලා අපිත් වාහනෙන් බැස්සා අපි වාහනෙන් බැස්සයි කියලාත් අර මිනිස්සු නිහඬ වුණේ නැහැ දැන් මේ මහා කලබලේ ඒ තනත්තා බයිසිකලේ පැදගෙන ආවත් නෙමෙයි. පාපැදිය පැදගෙන ආවේ තරුණේ අර සීයා පිටිපස්සේ වාඩි වෙලා හිටියේ. ඔහු අතේ කිසිදු වරදක් නැහැ. නමුත් අධිකාරම්මැතිතුමා අර සීයාට එක දිගටම බනින්න පටන් ගත්තා. වයසේ හැටියටද වැඩ කරන්නේ. තමන්ගේ ස්වභාවය තේරුම් අරන් ඕනනේ කටයුතු කරන්න. දැන් බිම මේ මහපාරේ ඇදගෙන වැටලා මැරුණා නම් කවුද වග කියන්නේ? මේ මේ විදිහට අවිචාරවත්ව වැඩ කරනවද කියලා අර මිනිස්සයාට හොඳටම බලයි. දැන් මට පුදුම හිතුණා මේ කිසිදු වැරද්දක් නැති මිනිස්සෙක් එක්කලා ඇයි මේ පැටලෙන්නේ? ඉතින් අධිකාරම්මැතිතුමා එහෙම අවිචාරවත්ව කටයුතු කරන කෙනෙක් නොවේයි කියලා මම දන්න නිසා මට හරි වික්ෂිප්ත බවක් ඇති නමුත් ඒ වෙලාවේ දැන් අර සියලු දෙනාගේ සියලු දෙනාගෙන් එන චෝදනාවලින් වැළකීලා අපි ඉක්මනට මෙතනින් රැකිලා යන ක්‍රමයක් ගැන කල්පනා කරනව වෙනුවට අධිකාරම් මහත්මයා දැන් තවත් ගැටලුවක් මෙතන නිර්මාණය කරගනිමින් පවතී. පස්සේ ඉක්මනට අපි මේ මැදට පැනලා අපි කිව්වා මහත්තයෝ ඔය කතා බහ වලින් වැඩක් නැහැ. දැන් මේ මිනිස්සයා කරපු වැරද්දක් නැහැනේ. අපි ඉක්මනට මේ තැනත්තා රෝහලට අරගෙන යමු කියලා අනිත් මිනිස්සුත් සංසිඳවලා ඉක්මනට අර සීයව වාහනයට ගොඩ කරගෙන රෝහලට අරගෙන ගිහිල්ලා වෛද්‍යවරුන්ට යොමු කරලා ප්‍රතිකාර කරලා ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කළා. සිද්ධ කරලා ආපහු වෙනකොට මම අධිකාරම් මහත්මයාගෙන් ඇහුවා ඔබතුමා මොකක් නිසාද අර පැත්තක හිටපු වයසක මිනිස්සයාට බැනවැදුනේ? ඒ මිනිස්සයා මොන වැරද්දක් කළාද? එතකොට බයිසිකලේ පැදගෙන ගිය තරුණයාට කෑ ගැහුවා නම් තව සාධාරණයි. එහෙම නැත්නම් අර යතුරු පැදියේ ගිය මිනිස්සයාට කෑ ගැහුවා නම් ඒත් තව සාධාරණයි. මේ කිසිම දෙයකට අදාළ නැති අර වයසක මිනිස්සයාට කෑ ගැහුවේ ඇයිද කියලා මම ඇහුවා. ඒ වෙලාවේ එතුමා කියපු කතාවෙන් ඇත්තටම මට පුදුම හිතුණා. එතුමා ඒ වෙලාවේ සිහිපත් කළේ මොකක්ද? මම ඒ වෙලාවේ මේ මිනිස්සයාගේ ජීවිතය රැක ගන්නටයි උත්සාහ කළා. මම හිතුවා ජීවිතය රකින්න කියලා මේ මිනිස්සට බැන්නේ මොකටද? එතකොට එතුමා කියනවා ඒ වෙලාවේ ඒ මිනිස්සයා වයසක ඒ සීයා හොඳටම කම්පණයටපත් වෙලා හිටියේ ඔහුගේ හද ගැස්ම බැලුවහම තාම ඉක්මනින් ඔහුට බරපතල අනතුරක් වෙන්න පුළුවන් කියන එක වැටහුණා. ඒ ආස්වාස ප්‍රස්වාස කරන ආකාරය, හෘදය කම්පණය වෙන ආකාරය, නාඩි වැටෙන ආකාරය ඒවා ගැන බැලුවාම එතකොට ඇඟට අත තියලා බැලුවා නෙමෙයි. දැසට පේන විදිහට ඒවා අධ්‍යයනය කළයින් පස්සේ මේ කම්පනයත් එක්කලා ඔහුට හෘද රෝගයක් හැදෙන්නට හෝ එහෙම නැත්නම් නහරයක් පුපුරන්නට තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මේ தත්ත්වය පාලනය කරන්න මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ කම්පණයට ප්‍රතිකම්පනයක් ඇති කරන. ඒ ප්‍රතිකම්පනයක් ඇති කරන්න ඕන නිසා තමයි මේ මනුස්සයාට බැන වැදුනේ. ඒ නිසා මට පුළුවන් හැටියට මේ වෙලාවේ මම මේ මනුස්සයාගේ ජීවිතේ රැකගත්තා රෝහලට යන තෙක් කියලා එතුමා සිහි ඉතින් එතනදී මට සිහිපත් වුණා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන අජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සේ විහෙරති. Tamanගේ කය පිළිබඳව කායානුපස්සනාව වඩනවා වගේම අනුන්ගේ කය පිළිබඳ කායානුපස්සනාව වඩනවා. ඒතර Tamanගේ කයේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? හෘද ස්පන්දනයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ අනුව ලේ ගමනාගමනයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? රුධිර පීඩනය වැඩි වුණාම මානසික කම්පනය වැඩි වුණාම ඒවාෙහි ස්වභාවය කොහොමද? මේවා ආධ්‍යාත්මය තුලින්, ඒ කියන්නේ තමන් තුලින් හරියට අධ්‍යයනය කරපු කෙනෙකුට තමයි ඒවා වෙනස් කරන්න හසුරවන්න පුළුවන් ඒවා වෙනස් කරන්න හසුරවන්න ශක්තිය අවදි කරගත්තු පුහුණු කරගත්තු කෙනෙකුට තමයි අනිත් අයගේ ශරීරය දිහා බලලා ඒ තනත්තාගේ කයේ වෙනස්කම් රෝගීවද ඉන්නේ නිරෝගීවද ඉන්නේ මේ தත්ත්වය මෙහෙම උත්සන්න වුණොත් කුමක් වෙයිද කියලා තීරණය කරන්න පුළුවන්. එහෙම තීරණය කරන්න පුළුවන් කෙනෙකුට විතරයි අනුන්ට පැමිණෙන දුක් විපත් වළක්වලා අනුන්ගේ ජීවිතය රකින්නට અભේදානය දෙන්නට පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ඒ සතිපට්ඨානය පුහුණු කරලා සති සම්පජඤ්ඤය දියුණු කරලා ආධ්‍යාත්මය નિවැරදිව හඳුනාගෙන ආධ්‍යාත්මේ පරිහරණය කරන්න ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්නට අපි පුහුණු වුණොත් ආමිස දාන වශයෙන් ධර්ම දාන වශයෙන් ඔය අපි උදාහරණයක් හැටියට කිව්වා වගේ අනිත් බොහෝ දෙනාගේ ජීවිත රකින්නට અભේදානය දෙන්නට සුදුසු තැන සුදුසු ආකාරයෙන් කය හසුරවන්නට සිත හසුරවන්නට භෞතික ද්‍රව්‍ය හසුරවන්නට අපට පුළුවන්කම ලැබෙනවා ඒ තුලින් බොහෝ දෙනාට යහපත පිණිස ක්‍රියා කරන්නට හැකියාව තියෙනවා. ඒතකොට දානයේහි ප්‍රධාන පරමාර්ථය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට යහපත කිරීමයි. ඒ යහපත කරන්න තමන් කොච්චර දක්ෂ වෙනවද කියලා තීරණය වෙන්නේ තමන් පිළිබඳ ලෝකයේ පිළිබඳව තියෙන අවබෝධය මතයි. ඒ නිසා දානය පාරමිතාවක් හැටියට ආධ්‍යාත්මික වශයෙන් අපට පුහුණු කරන්නට පුළුවන් නම් ආධ්‍යාත්මික ಗುಣ සමග ආධ්‍යාත්මික අවබෝධය සමග ආධ්‍යාත්මික ශක්තිය සමග මුසු කරගෙන දාන පාරමිතා පුහුණු කරන්න පුළුවන් නම් වඩාත් ඥාන සංප්‍රයුක්තව ලොවට යහපත කරන්නට ඒතනත්තාට හැකියාව තියෙනවා. ඉතින් මේ කරුණු සිහිනුවණින් වටහාගෙන දානයේ පරමාර්ථය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ලෝකෙට යහපතක් කිරීම ඒ යහපත කිරීම ආමිස දාන ධර්ම දාන અભය දාන කියන ත්‍රිවිධාකාරයෙන් අපට සම්පාදනය කරන්නට පුළුවන්. ඒ පිළිබඳ මූලික කරුණු අපි පසුගිය දේශනාවේදී කතා කළා. අද අපි මේ අවධානය යොමු කළේ ඒ අනුන්ට කරන යහපත වඩාත් නිවරදිව වඩාත් අර්ථවත්ව හුදෙක් අනුමානයෙන් නොවේ හරියටම දැනගෙන මෙහෙම කළොත් මේ යහපත සිද්ධ වෙනවායි කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන අන් අයගේ යහපත පිණිස ක්‍රියාත්මක වෙන්නට පුළුවන් පරිත්‍යාග කරන්නට පුළුවන් ආමිස දාන ධර්ම දාන અભය දාන කියන ත්‍රිවිධ දාණයෙන්ම ලෝකයට සංග්‍රහ කරන්නට පුළුවන් හරියට ආධ්‍යාත්මික න්‍යාය ආධ්‍යාත්මික ශක්තිය අපි හරියට හඳුනාගත්තොත් ඉතින් මේ දහම් කරුණු සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ආධ්‍යාත්මය පිළිබඳ අවබෝධය දියුණු කරගන්නට සති සම්පජාඤ්ඤේ ප්‍රගුණ කරමින් ආධ්‍යාත්මික න්‍යාය හඳුනාගෙන ආධ්‍යාත්මික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 මඟ වඩන බෝසත්වරු ඒ වගේම සාසන දයාවෙන් කටයුතු කරන සත්පුරුෂ සියලු දෙනාට පාරමිතා සම්පූර්ණ කරගෙන සුවසේ නිවන් අවබෝධ කරන්නට මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව උතුම් සම්බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් නිරුපද්‍රිතව සුරක්ෂිත වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පිංකමක්. එය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනු. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක්. ඒ දෙආකාරයෙන්ම සිදු කරගත් සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දරන නිරංජන් විතානාරච්චි මහත්මයා නිරෝෂී විතානාරච්චි මහත්මිය දෙහාන්සා දියණිය තිවෙන් පුතණුවන් ඇතුළු සත් සදන මෙත් මග සමාජ සත්කාර සංවිධානයේ සියලු දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නොමදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ දන්න පින්තුන්ටත් ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රවෙත් නම් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනය වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැමදෙනාම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම පෙරවන් සරණයි